මහා කස්සපත්තේර බොජ්ජංග සුත්ත. නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහරති වේලුවනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ආයස්මා මහාකස්සපෝ පිප්පලි ගුහායන් විහෙරති ආබාධිකෝ දුක්ඛිතෝ බාල්ගිලානෝ අතකෝ භගවා සායන්න සමයං පති සල්ලානා බුට්ඨිතෝ යේනායස්මා මහාකස්සපෝ තේනුපසංකමී උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි නිසජ්ජකෝ භගවා ආයස්මන්තං මහාකස්සපං ඒ තදවෝච කච්චිතේ කස්සප කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්ති නෝ අභික්කමන්ති පටික්කමෝසානං ප්ඥායති නෝ අභික්කමෝතිී න මේ භන්තේ කමනීයං න යාපනීයං බාල්හා මේ දුක්ඛා වේදනා අභික්කමන්ති නූපටික්ක මන්ති අභික්ක මෝසානං ප්ඥායති නෝපටික්ක මෝතිී සත්තිමේ කස්සප බොජ්ජංගා මයා සම්මදක්කාතා භාවිතා බහුලී කතා අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති කතමේ සත්ත සති සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්කාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ධම්මවිචය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති විරිය සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පීති සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති පස්සද්ධි සම්බොජ්ජංගෝ කෝකසප මයා සම්මදක්කාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති සමාධි සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති උපේක්ඛා සම්බොජ්ජංගෝ කෝකස්සප මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බෞලීකතෝ අභිඤ්ඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ඉමේ කෝකස්සප සත්ත බොජ්ජංගා මයා සම්ම දක්කාතා භාවිතා බහුලී කතා අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තන්ති තග්ග භගව බොජ්ජංගා තග්ග සුගත බොජ්ජංගාති ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා මහාකස්සපෝ භගවතු භාසිතං අභිනන්දී උට්ඨාහි ඡායස්මා මහාකස්සපෝ තම්මා ආබාධා තතාපහිනෝ චායස්මතු මහාකස්ස පස්ස සෝ ආබාධෝ අහෝසීති ඒතේන සච්ච වජ්ජේන සබ්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වජ්ජේන සබ්බරෝගෝ විනස්සතුූ